නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං කරණං ගච්ඡාමි සංඝං කරණං ගච්ඡාමි දුතියං තේ බුද්ධං කරණං ගච්ඡාමි ဒုတိယံတေဓမ္မံကရဏံဂัจฉามิဒုတိယံတေသံဃံကရဏံဂัจฉามิတတိယံတေဘုဒ္ဓံကရဏံဂัจฉามิ තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණි සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවේරමණි සික්ඛාපදං සමාදියාමි මුසාව සික්ඛාපදං සමාදියාමි සුරාමේ ධම්මං මෙරාදක්ස සුනන්තු සබ්බ මොක්ඛදං ධම්මක් සමන කාලෝ අයං බදංතා ධම්මක් සමන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංකා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝනිකෝත්‍යා මුසෝ බික්කුවා බික්කුණේවා මම සම්තිකේ අරහත් සම්බෝසෝ සතෝ මග්ගේහි ඒතේ සංවා අඤ්ඤ සවේනාති තින්වත්නේ බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් කොළවස්සෝවිත වෙනවල් කොළ සම්බෝධි යෝගාශ්‍රමයේ භාවනා ශාලාවල්දී කෙරෙන ධර්ම දේශනයක් තමයි අද මේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව දෙංගක් පසුවට තබලා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගැනත් මතක් කරන්නට ඕන. හෝමාගම පින්කතභාවේ අංක 632 කොමඩු නිවසේ පදින්. පී.ඒ. චාලත් මහත්මිය මාතුපාල වික්‍රමාරච්චි මහතා කියන මේ දෙපළ තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒකෙන් හොතුන් මේක කලිනොත් මෙතෙන්දීම ධර්ම දේශනාවක දායකත්වයේ දරලා බාහිර පටිගත කිරීමක් වශයෙන් පටිගත කළා. මේ ධර්ම දේශනාවට දායකත්වය ලබා ගැනීමත් මහඟු පින්කමක්. අපි ධර්ම ශාලාවක ධර්ම දේශනයක් කළාම 100ක් සමාරක් 200ක් 400ක් කොහොම තමයි ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මේ රූප වාහිනී නාලිකාවෙන් ධර්ම දේශනයක් විකාශනය වුණාම දේශීය විදේශීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ ධර්මය ශ්‍රවණය කරන. ඉතින් මේ වගේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට මඟ සලස්වාදීම තමයි මේ දායක දායිකාවන් දායකත්වයේ ලබාගෙන සිද්ධ කරන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දානය ධර්ම යාගය යනෙන් වදාරලා තියෙන්නේ මේක තමයි. මහා උදාර පින්කමක්. ඒ දායකත්වය දරූ පින්වතුන්ටත් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල කර ගැනීමට මේ පින්කම උපකාරී වෙනම ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මේ උදාර කුසලයේ හේතු වෙනවා ඒ මේ හැමදෙනාටම මේ පින්කම උපකාර කරගෙන ඒ ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනාව වෙනවා. චාලත්‍රේ රාමහත්මයාත් මාතුපාල වික්‍රමාරච්චි මහත්මයාත් යම් යම් බලාපොරොත්තු ඇති කරගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන තිබෙනවා ඒව පසු අපි විස්තර කරලා පුණ්‍යානුමෝදනා කරනවා හැම දිනාටම මේ උදාර කුසල බලයේ හේතුයෙන් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා කියන පැතුම සබාව අද මේ භාවනා ශාලාවේ වාඩිලා ඉන්නේ භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා භාවනා යෝගී මෙහෙණින්නාන්සේලා භාවනා යෝගී උපාසක උපාසිකාවන් ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වය දරුවෝ පින්වත් වැඩිම ප්‍රමාණයක් භාවනා යෝගීන් තමයි මේ භාවනා ශාලාවේ වාඩි වෙලා බණ අහන්නට සූදානම්. ඒ නිසාම කල්පනා කළා භාවනා සම්බන්ධවම දේශනාවක් මේ ආයත ගැළපේ. සාමාන්‍ය දේශනාවකුත් නෙක ඉතා විශිෂ්ට ශ්‍රේෂ්ඨ දේශනයක්. බුද්ධ දේශනාවේ විශිෂ්ට නොවනේ වනහ. නමුත් මේ බුද්ධ ශාසනයේ සියලුම ධර්මයේ දරාගෙන හිටපු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේ වදාළ දේශනයක් නිසා ඒක බුද්ධ දේශනාවක් හා සමානමයි ඊටාම ශ්‍රේෂ්ඨ උත්තම දේශනය. මුඛාංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට ඇතුළත් වෙලා තියෙනවා අරහත් සම්පත්ත සූත්‍රය යුගනද්ද සූත්‍රය කියලා මේකට නම් දෙකක් තියෙනවා. මේකෙන් බොහොම වැදගත් කාරණා ටිකක් අපිට එළි කරගන්න. අපි බලමු මොනවද කියෙන්නේ කියලා. යෝගෝටි ආවසෝ භික්ඛුවා භික්ඛුනේවා මම සංසිතේ අරහත්ත්වපත්තං ව්‍යාකරෝ. මේ ආනන්ද හාමුදුරුව වදාරන්නේ අනිකුත් ස්වාමීන් වහන්සේ ඇවැත්නි යම් කිසි භික්ෂුවක් භික්ෂුණියක් මා ළඟදී මා සමීපයේ රහත් බව ප්‍රකාශ කරනවා සම්බෝසෝ චතුහි මග්ගේහි ඒතේ සංවා අඤ්ඤතකේ මේ අය මා මාර්ග හතරක් තියෙනවා. මේ මාර්ග හතරෙන් එක මාර්ගයෙන් තමයි රහත් බවට පත් වෙලා තියෙන්නේ. මෙතන භික්ෂූන් මහන්සලා භික්ෂුණීන් මහන්සලා පමණයි ගත්තේ රහත් බව ප්‍රකාශ වෙන නිසා. මෙම කෙටියෙන් මාත්‍රකාව තබලා ඊළඟට ආනන්ද හාමුදුරුවෝ මේ විස්තරේ දේශනා කරනවා. අපට කාලයේ මැදිවි වගේ කොහොමනම් සාරාංශයවත් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදාවත දෙක්කු සමත බුද්ධංගමං විපස්සනං භාවය ඇවැත්නි මේ ශාසනයේ එක්තරා භික්ෂුවක් කවුරු හරි භික්ෂුවක් සමත පූර්වාංගම විදර්ශනාව වඩනවා සමත පූර්වාංගම විදර්ශනේ මාර්ග හතරෙන් පළවෙනි මාර්ගය සමත පූර්වාංගම විදර්ශන සමත පුබ්බංගමන්තේ සමතං පුබ්බංගමං පුරේකාරිකං පත්තා විපස්සනං භාවේති इति අත්ෝ කියලා අර්ථ විවරණය කරනවා. සමතේ කියන්නේ සමාධිය. සමාධිය පූර්වාංගම කොටගෙන පෙරතු කොටගෙන ඒ සමාධිය උපකාර කරගෙන ඒකට කියනවා සමාධිය පාදක කරගන්නවා කියලා. සමාධිය උපකාර කරගෙන විදර්ශනා බලනවා. මේ පළවෙනි මඟ. අද අපට තියෙන භාවනා පොත් විසුද්ධි මාර්ගයේ ප්‍රතිසම්පදා මාර්ගය ආදී හුඟා පොත්වල අටුවා ටීකාවල විස්තර වෙන්නේ මෙන්න මේ සමදිපු සමත පූර්වාංගම විදර්ශනාව තමයි. සමාධිය වඩලා විදර්ශනාවක දැරීම. ඒ ගැන දින්ගක් යාදෙන්න ඕන. කොහොමද සමාධිය වඩලා සමාධිය උපකාර කරගෙන විදර්ශනාවට බලන්න. නිදර්ශනක් වශයෙන් ගත්තොත් අපි හිතමු යෝගාවචරයා පැයක් භාවනා කරනවා ඔහු අදිස්ථාන කරගන්නා මම පැය භාගයක් සමාධියෙන් ඉන්නවා කියලා. ප්‍රථම ඥානයේ කියලා අපි හිතමු. ඒ සමාධියෙන් ප්‍රථම ඥාණයෙන් ඉන්නවා පැය භාගය. ඒ අදිස්ථාන කාල සීමාව අවසන් වුණාම සමාධියෙන් නැගී සමාධියෙන් නැගී හිටිනවා කියන්නේ අර එක අරමුණක තිබෙච්ච හිත ඒකෙන් නිදිලා රූප වේදනාදී අරමුණු දැනෙන්න පටන් ගන්නවා ප්‍රථම ධානය හෝ උපදවා ගත්තනම් ධානයේට සමවැදලා නැගී හිටියාම ඒ ධානයේ තියෙන විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහ දින්ග වේලාවක් හිතේ ගලා යන්න මාගේ පටන් ගන්නවා. ප්‍රත්‍යවේක්ෂා වාසය. මේ යෝගාවචරයා ඒ විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ විදර්ශනාවට ආපුවම අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා. එතකොට ඒ ඔක්කොම අනිත්‍යයි කියලා ඔහුට වැටහීම ගෙනදෙනවා. ඊළඟට මේවා කොහෙද පවතින්නේ ආශ්‍රය කරගෙන පවතින්නේ බැලුවහම හෘදේ වස්තුව ප්‍රධාන කොට මේ කය ඇසුරු කොටගෙන පවතින කය කියන්නේ රූපස්කන්ධය. එතකොට මේ විදියට භාවනාවට විදර්ශනාවට හරෝලා විතරක විචාරාදී අංග ටික නාමස්කන්ධය, කය රූපස්කන්ධය කියලා නාම රූප වශයෙන් වෙන්කොටගෙන අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගෙන ඉදිරියට ගමන් කරනවා. ඒ ගැඹුරින් විදර්ශනාක බලන පිළිවෙලක්. ඊළඟට සරල වශයෙන් විදර්ශනාවට බයින පිළිවෙල. අර විදිහටම සමාධියක් උපදවා ගත්තනම් ඒ සමාධිය තමන් අදිස්ථාන කරගන්න මෙච්චර වෙලාවක් සමාධියේ ඉන්නවා. අදිස්ථාන වෙලාව අවසන් වුණාම අර පළමුගේ හැටියට හිත සමාධියෙන් මිදලා රූප වේදනාදී ධර්මයන් හිතට අරමුණු වෙන්න ගැටෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය කරන්න ඕන මොකද්ද? සමන්ත අරමුණු වෙනේ රූප වේදනාදී ධර්ම අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කළාම මේ රූප වේදනාදී ධර්මයන්ගේ අනිත්‍යතාවය ඉතා හොඳින් වැටෙනවා. ඒවා නාම රූප ධර්ම කියලා වැටෙනවා. මේ විදිහට තමයි මේ සරල වශයෙන් විදර්ශනාවට හරවගන්නේ. කොට සමාධිය වඩලා විදර්ශනාවට හරවන පිළිවෙත. සමත පූර්වාංගම විදර්ශනා. වැඩි විස්තරයක කාලයේ මදි වෙයි තස්ස සමත පුබ්බංගමං විපස්සනං භාවයතෝ මග්ගෝ සංජායති මේ විදිහට සමතේ පූර්වාංගම කොට විදර්ශනා වඩන යෝගාවචරයාට මාර්ගය පහළ මාර්ගය කියනකොට මෙතන අදහස් කරන්නේ සෝවාන් මාර්ගය සෝ සම්මග්ගං ආපේවති භාවේති බහුලීකරණ ඔහු මේ මාර්ගයේ සේවනය කරනා වැඩි දියුණු කරනවා ප්‍රගුණ කරනවා ඒ මාර්ගයේ වැඩි දියුණු කිරීමක් ගැන නෙමෙයි මේ කියෙන්නේ ඉතිරි මාර්ග සඳහා කටයුතු කරනවා කියන සතරදාගාමී ආදී අනිත් මාර්ග සඳහා භාවනා කරනවා. මේම කරනකොට පස්සතම් මග්ගං සේවයතෝ භාවයතෝ බෞලී කරෝති සංයෝජනා පරියන්ති අංශයබ්යන්ති හෝ මේ විදිහට ඒ මාර්ග ඉතිරි මාර්ග පිළිබඳව සේවනය කරනකොට සංයෝජනයන් සේරම ප්‍රහීන වෙලා යනම අනුසය ධර්මයන් තේරම විගතාන්ත වෙනවා කියන්නේ නැති වෙලා යනවා. කාමරාග අනුසේ පටිඝාදී වශයෙන් ඔක්කොම අභාවිත කියනවා. මේ ආනන්ද ආඳුරෝ අදාරන්නේ සමතය පූර්වාංගම කොට විදර්ශනා වඩලා රහත් බවට පත් වෙන පිළිවෙල තමයි. ඔය එක පැත්තක් දේශනා ඊළඟට වදාරනවා පුනිත බලං ආසෝ බික්ඛු විපස්සනා පුබ්බංගමං සමසම්භාවී අරන්ති නවතද මේ භික්ෂුව මේ ශාසනේ විදර්ශනාව පූර්වාංගම කොට සමතේ සමාධියේ වඩන මේක පුංචි ගැටලුවක් වගේ. අපේ හැමතැනම භාවනා පොත්වල කියවෙන්නේ සමාධිය වඩන විදර්ශනාව. මම බුදුහාමුදුරුවෝ එක්තන දේශනා කළා තියෙනම විදර්ශනා වඩන සමාධිය වඩන හැටි ඔය අංගුත්තර නිකාය චතුක්ක නිකාය පාඨයේම සූත්‍ර ගණනාවක්. එතකොට විපස්සනා පුබ්බංගමං සමතං බාධිය. විපස්සනා පුබ්බංගමං සමතං භාවේති තී විපස්සනං පුබ්බංගමං පුරේචාරිකං පත්තා සමතං බාධිය. විදර්ශනාව පෙරකොට පූර්වවත සමාධිය ඇති කරගන්න. කොහොමද මේ සමාධියක් ඇති කරගන්නේ? දැන් සමාධිය කියනවා අංශ දෙකක්. ඒ මුලින් සඳහන් කළානේ ධ්‍යාන ආදී සමාධි. ඒවා තනි අරමුණක හිත පිහිටවාගෙන ඇති කරගන්න සමාධි. ප්‍රථම ධ්‍යාන දෙක තුන හතර ආදී වශයෙන් ඒවා එහෙම. දැන් මෙතන කියන සමාධිය එහෙම එකක් නෙමෙයි. කොහොමද ඒක ලැබෙන්නේ? මේ බුද්ධ ශාසනයේ සමහර අය ඉන්නවා හරීම සංවේගයක් ජනකය. මොකද මේ සසර බය දැකලා යාට උමනා කරන්න බොහොම ඉක්මනින් මේ සසර දුකින් මිදීමට ඒ නිසා ඒ ගැන ක්‍රියා කරනවා. එයාට සමාධිය උපදවන්න යන එකත් ප්‍රමාදයක් කියලා හිතෙනවා. ඒ නිසා සමාධිය ගැන නොසිතාම විදර්ශනාවෙන්ම ආරම්භ කරනවා. ආරම්භ කරන්නේ විදර්ශනාවෙන්. ඒ පංච කොට එහෙම මහත්සේ සයාඩෝ නාහිපාණන් වහන්සේ අපේ රටට හඳුන්වා දුන්න භාවනා ක්‍රමය ඒක සමාධිය නොවඩා විදර්ශනා වඩන රූප කර්මස්ථානයක් ඇටියට හඳුන්වන්න පුළුවන්. එහෙම භාවනා මානසිකාරය පවත්වාගෙන යනකොට ඇති වෙන සමාධිය. ඒකට දේශනාවේ අනිමිත්ත සමාධිය විදර්ශනා සමාධිය කියලා නම් දෙකක් අපේ අටුවාවල කණික සමාධි ශනික සමාධි කියලා නමක් දීලා තියෙනවා ඒ මොකද අරමුණක් අරමුණක් පාසා සිත පිහිටීමෙන් ඇති වෙන සමාධි ශනික සමාධි ඇතැම් අය මේක පිළිගන්නේ නමුත් අටුවාවල බුද්ධ දේශනාවෙත් ඔබ කියනවා. කොහොමද ඒක වෙන්නේ? සුසුද්ධ මාර්ගයේ ආනාපාන සති වර්ණනාවේ හරිත චිත්තේ කග්ගතා කියලා පදයක් තියෙනවා. ඒ කණික චිත්තේ කග්ගතා කියන පදය විසුද්ධ මාර්ග මහා ටීකා ටීකාතුලින් පළවෙනි අංකය තමයි විසුද්ධ මාර්ග මහා ටීකා මෙහෙම විස්තර කරනවා කණික සමාධියේ කණිමත්තක් හිතකෝ සමාන ටික ටික අරමුණෙන් අරමුණ පිටන සමාන සෝතිහි ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ පටිගක්ඛේහි අනබිබෝතෝ අප්පිතෝ වේ චිත්තලං චිත්තං නිච්චලං කපේති කියලා විස්තර කරනවා. ඔය කියන සමාධිය අරමුණේ නිරතුරුව පවතින. ඒ කියන්නේ ඒක අරමුණක් මෙනෙහි කරනවා වෙන ක්ලේශයක් ඇති වෙන්නේ නැතුව වෙනින් අරමුණක් මෙනෙහි කරනවා. ආරම්මණය නිරන්තරම් ඒකාකාරයෙන් ඒකාකාරීව පවතිනවා. අරමුණෙන් අරමුණ අරමුණෙන් අරමුණ හිත පවතිනවා. දැන් අපි භාවනා කරනකොටත් ඕකම තමයි. අරමුණෙන් අරමුණ අරමුණෙන් අරමුණ හිත තේරියට අරමුණු තේරියක හිත පිහිටවාගෙන අනිත්‍ය ආදි වශයෙන් මෙනෙහි කරගෙන යනවා. පටිපස්සේන අනමෙබෝතෝ මේ කියන සමාධියටත් සමාධියක් මේ ප්‍රතිපක්ෂ ධර්මයන් කියන නීවරණයන්ගෙන් මඩ ගන්න බෑ. නීවරණයන් යටපත් වෙලා යනවා. අප්පිතෝ විචිත්තං නිත්තරං සති. අර්පණාවට සමවැදුණාක් මෙන් හිත නිත්තරව සමනවා. බොහොම වැදගත් විස්තරයක් පොර සමාධිය පිළිබඳ. එතකොට ප්‍රථම ධානාදී ධාන නොලැබුවත් ආරම්භයේ ඉඳලම විදර්ශනා භාවනා කළා ඒ තනත්තාට සමාධියක් ඇති වෙනවා මෙතන දෙආකාරයකින් ඇති වෙන කලින් කියාපු අරමුණෙන් අරමුණ අරමුණෙන් අරමුණ හිත තේරියට පිහිටාගෙන යාමෙන් සමාධියක් පහළ වෙනවා. අනිත් පැත්තට පොස්සග්ගාරම්මණං කත්තා කියලා කියනවා. නිවන අරමුණු කොට සමාධිය පිහිටනවා. මාර්ග ඥානයේදී නිවන අරමුණු කොට සමාධිය පිහිටනවා. මේ විදිහට ආනන්ද හාමුදුරුවෝ අදාරනවා මේ ශාසනයේ ඇතන් කෙනෙක් විදර්ශනා පූර්වාංගම සමතය වඩනවා. සස්සලෙම විපස්සනා පුබ්බංගමං සමතං භාවයතෝ මග්ගෝ සංඥායි. ඔහුට මේ විදර්ශනා පූර්වාංගම සමතය වඩනකොට මාර්ගය පාගෙන. සෝතම්මග්ගං ආසේවති භාවේති බහුලීකරණ ඒ යෝගාවචරය ඒ මාර්ගයේ සේවනය කරන වැඩි දියුණු කරන ප්‍රගුණ පස්සතං මග්ගං ආසේවතෝ භාවේතෝ බහුලීකරෝ සංයෝජනා පරියන්ති අනුසයාඥන්ති ඒ මාර්ගයේ සේවනය කරන ප්‍රගුණ කරන බලපොරොත්තු ඇති කරගෙන යෝගාවචරයාට එයාගේ සංයෝජනයන් තේරම ප්‍රහාණය වෙනවා අනුසේ ධර්මය ඔක්කොම අභාවයට පත් වෙනවා. කොට රාග භවතේ තවත් මාර්ගයක් මේ අනද මහතෙරුන් වහන්සේ දෙවනුම දේශනා කරන්නට දී. සමත පූර්වාංගම විදර්ශනාවයි විදර්ශනා පූර්වාංගම සම්පය. තුන්වෙනි පුනචපරං ආවසෝ වික්ඛු සමත විපස්සනං යුගනද්ධං භාවි. අරස්ති නැවතද භික්ෂුව සමත විපස්සනාදික සමාධි විදර්ශනා දෙක යුගනද්ධව වඩන ඔය යුගනද්ද කියන පදේ නිසා වෙන්න ඕන මේ සූත්‍රයට යුගනද්ද සූත්‍රය කියලා නම් දීලා යුගනද්දං භාව කියන්නේ සමවගෙන සමාධියයි විදර්ශනාවයි සමතලයක පිහිටවා ගැනීමෙන් වගේ කොහොමද එහෙම කරන්නේ හරියට එක වියේ බැඳි ගොන් යුවලක් ඒවාද දකින්නක් ඥාති උපමාවක ගත්තට එක වියේ බැඳි ගොන් යුවලක් මෙන් සමාධි විදර්ශනා දෙක සමතලයක ගමන් කරනවා කොහොමද එහෙම වෙන්නේ ඒක විස්තර වෙනවා මෙහෙම මේ ශාසනයේ ඇතම් යෝගාවචරයෙක් ප්‍රථම ධානයට සමවදිනවා. ඒකෙන් නැගේ හිතලා නිවිදර්ශනා කරනවා. ඊළඟට දෙවෙනි ධානයට සමවදිනවා. ඒකෙන් නැගේ හිතලා විදර්ශනා කරනවා. තුන්වෙනි ධානයට සමවදිනවා. ඒකෙන් නැගී හිටලා විදර්ශනා කරනවා. හතරවෙනි ධානයේක සමවදිනවා. ඒකෙන් නැගී හිටලා විදර්ශනා කරනවා. මෙහෙම ධානයේක සමවදිනවා විදර්ශනාවක බඳිනවා. ආය ධානයේක සමවදිනවා විදර්ශනාවක බඳිනවා. මෙන්න මේ විදියට සමත විපස්සනා දෙකේ ක්‍රියා කරන නිසා සමත විපස්සනං යුගනද්දං භාවයේද කියලා ආනන්දහාමුදුරු දේශනා. සමාදහෙත් පායතාතේ විපස්සනා විපස්සමානෝ තථා චේතමාදහේ සමතෝච විපස්සනාතදාහු සමාන භාගා ගුණද්ධාවත්තේ මේ යුගලන්ත ප්‍රතිපදාව ගැන තමයි මේ විස්තරේ කිව්වේ. සමාධහත්වා යථාතේ විපස්සති. හිත සමාධිමත් කරගෙන එවනනම් සමාධියෙන් නැගී විතර විදර්ශනා කරනවා. විපස්සමානෝ තථාතේ සමාධි. ඊළඟට විදර්ශනා කරගෙන ඉඳලා නැවත සමාධියට බහිනවා. සමතෝච විපස්සනා සඳහා ඒ අවස්ථාවේදී මේ සමත විපස්සනා දෙක පිළිපදා සමාන භාගා යුගනන්දා වත්තේ සමාන භාග එකදී දන්දි දුම් යෝලක් මේ සමා පරාදියක් මේ සමාන භාගයේව සමතලයක සමත විපස්සනා දෙක පිළිසවාගෙන මේ භාවනා මාර්ගයේ ගමන් කරන එක ගැන තමයි මේ තුන්වෙනිව දේශනා. පස්ස සමත අවිපස්සනං යුගනද්දං භාවයතෝ මග්ගෝ සංජාය. ඒ තනත්තාට ඒ යෝගාවචරයාටත් සමත විදර්ශනාදක යුගනද්දව සමතලයක පිහිටවාගෙන භාවනා කරනකොට මග්ගෝ සංජායති මාර්ගයේ පහළ සෝතම් මග්ගං ආසේවති භාවේති බහුලීකරණ ඔහුගේ මාර්ගයේ සේවනය කරනවා වැඩි දියුණු කරනවා ප්‍රගුණ කරනවා පස්සතම් මග්ගං භාවයතෝ සේවති බහුලී කරෝතෝ සංයෝජනා පරියන්ති අංශයා යන්ති එහෙම මේ මාර්ගයේ ගමන් කරනකොට සංයෝජනයන් ප්‍රහීන වෙලා යනවා අනුසේ ධර්මේනොත් නැත්තකම නැති වෙලා ඒ කියන්නේ රහත් බවට පත් වෙනවා කියන එක. දැන් මුලින්මත් පදාලේ ආනන්ද ආමන්තුරු වැවැත්නේ යම්කිසි භික්ෂුවක් භික්ෂුණියක් මා ළඟදී මා සමීපයට ඇවිල්ලා රහත් බව ප්‍රකාශ කරනවා මෙන්න මේ මාර්ග හතරක් තියෙන මේ මාර්ග හතරෙන් එහෙකින් තමයි රහත් බව ප්‍රකාශ කරන්න කියලා එහෙමයි දේශනා කරන්නේ. එහෙම දේශනා කළා දැන් රහත් බවට යන පාරවල් හතරක් යන ආකාර හතරක් පෙන්නලා එයින් තුනක් පිළිබඳව ආනන්ද ආන්දරෝ විස්තර කළා දේශනා හතරවෙනි එක පොළට බලන් ආවතෝ වික්කනෝ ධම්මොත්තච්ච විග්‍රහිත මාන සංහෝ මේක විශේෂ කාර්ය අවස්නි නැවතද මේ භාවනා මාර්ගයේ ගමන් කරන යෝගාවචරයාට ධම්මොද්දත්ත විග්‍රහිත මනස කියලා එකක් තියෙනවා. මොකක්ද මේ කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඕභාසාදී විදර්ශනා උපක්‍රේත 10ක් එක භාවනා නොකරන අයට ඇති වෙන්නේ නැහැ. වැරදි මාර්ගයේ යන අයට ඇති වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයන්ට ඇති වෙන්නේ. දිවාරාත්‍රී දෙකේ උත්සාහයෙන් භාවනා කරන යෝගාවචරයෙන්ද තමයි මේක ඇති. ධම්මග්ගස්ස විග්ගහිත මාන. අර ආලෝකාදී ධර්මයන් දැකලා ඒවට රැවටි. ඕභාත ප්‍රේතිපස්සද්දි ආදී ධායක් තියෙනවා ඒව ඇති වුණාම මම දැන් මාර්ගඵලයක් ලබලා ධානයක් ලැබලා කියලා හිතන් යෝගාවචරය රැබටෙනවා. අන්න ඒකද තමයි මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානක කියලා කියන්නේ. ධර්මයෙන් උද්දච්ච භාවයට යනවා. විදර්ශනාවෙන්මයි ඒක කියන්නේ. හෝතිකෝ ආවතෝ සමයෝ සංකිට්ඨං ඒකෝදි හෝති සමාධිය. හැරත්නි මේ විදියට මේ උද්දච්චයට ගිය විසිරීමට ගිය හිත මනස එකඟ වෙන සමාධිවත් වෙන අවස්ථාවක් කොහොමද ඒ භාවනා කරන අය සමාධික තමන්ම රැවටෙන ඕපාද ප්‍රීති පස්සද්ධි අධිමොක්ඛ ආදී මේ 10ක් තියෙනවා මේවා එක තමයි එන්නේ ආලෝකාදී දේවල් ඇති වුණාම මේ නිරාමිත ප්‍රීතියෙන් යෝගාවචරය කුල්මත් වෙනවා මම දැන් ධානයක් ලබලා මාර්ගඵල ලබලා කියලා එහෙම හිතන්න පටන් ගන්නවා ඊළඟට භාවනා මෙනෙහි කිරීම නවත්තලා දානවා මේ අලුතින් ඇතිවෙච්ච ආලෝකාදී උපක්ලේශ ධර්මයන් ආස්වාද කරමු. ඉන්න. භාවනාව නැමතිලා නේකන්නේ උපක්ලේශ කියන්නේ. ඒවා ආවර්ජනය කරමින් ඒවා දිහා බලාගෙන දෙමින් ආස්වාද කරමින් රස විඳින්මින් වාඩි වෙලා ඉන්න. මේ වැරදි මාර්ගයක යන්නේ නැහැ. ඒවා ධ්‍යාන නෙමෙයි මාර්ගඵල නෙමෙයි. ඒවට කියන්නේ ධම්මොද්දත්ත විචාරිත මානසික. ඒ අවස්ථාව. ඉතින් ආනන්දහාඳුරෝ අදාරණ හෝතුකෝ ආවසෝ සමයෝ සංකෙත්තං සමාධියේදී ඇවැත්නේ ඔහොම ගිහිල්ලා අර හිත ධම්මොද්දත්ත විග්‍රහිත මානස කියන හිත සමාධිමත් වෙන අවස්ථාවක් වෙනවා. ඒකෝදි භාවයටපත් වෙන අවස්ථාවක් වෙනවා. කොහොමද ඒකෙන් භාවනා යෝග්‍යාම හෝ කල්පනා කරන. දැන් මේ ආලෝකාදී දේවල් ඔක්කොම ප්‍රීතිය, සතුට, සුවය මේ ඔක්කොම සංස්කාර. මේ සංස්කාර මාර්ග ඥානයක් වෙන්න බෑ. එහෙම නැත්නම් ධානයක් වෙන්නත් බෑ. සංස්කාරවලට මාර්ගය කියන්නේත් නෑ ධ්‍යාන කියන්නේත් නෑ නිවන කියන්නේ නෑ තමන්ම නුවණින් කල්පනා කරනවා එහෙනම් මේ සංස්කාර ඔක්කොම මම රැවටිලා ඉන්නේ මම තවදුරටත් මේ භාවනා මාර්ගයේ ගමන් කරන්නේ. දැන් මෙතෙක් වෙලා හිටියේ කොහොමද අර ආලෝකාදී උපක්‍රේස ධර්මයන් ආස්වාද රස විඳින්න. ඊට පස්සේ මේ කල්පනාව ඇති. මම රැවටිලා ඉන්නේ මේවා මේ ධ්‍යාන මාර්ග ඵල නෙමෙයි. මම තවදුරටත් භාවනා මාර්ගයේ ගමන් කරන්න ඕන කියලා මේ කල්පනාව ඇති. එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයන් වහන්සේ ළඟට යන ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මෙන්න මේ විදිහේ තත්ත්වයක් පහළ වුණා මේ වගේ ආලෝකාදී දේවල් මට පහළ වෙනවා ඉතින් බොහොම සුවදායකයි මොකද්ද මේක ඒ ගුරුවරයා කියන භාවනා ගුරුවරයෙක් ගන්න කෙනෙක් නම් කියනවා ආයස්මත්නි ඕක මේ භාවනා මාර්ගයේ නෙවෙයි. ඔබ වහන්සේ මේ නමකට හැරිලා තියෙන්නේ. ඕවා ඔක්කොම සංස්කාර. ඔබ වහන්සේ ධාන මාර්ග ඵල ලබලා නැහැ. කැමතිලායි. ඒ නිසා ඔබ වහන්සේ තවදුරටත් ඔය කරගෙන ආපු භාවනා මාර්ගයේ කරන්න කියලා ඒ ගුරුවරයා උපදෙස් ලබා දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ගුරුවරයාගේ උපදෙස් ටික හෝ තමන්ම අවබෝධ කරගෙන හෝ අර වැරදි මාර්ගයෙන් මිදෙනවා. මිදලා ඉතින් ඒකට කියන්නේ මග්ග නොමග්ග දැන ගැනීමේ අවස්ථාව. කොට්ටන් අර නොමග්ග තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ පැත්ත යායුතු මග නෙමෙයි මම ධ්‍යාන මාර්ග බල ලබල නැහැ. යායුතු මග නම් තවදුරටත් භාවනා මානසිකාරය පැවැත්වීමයි කියලා ඒ පැත්තට හැරෙනවා. අන්න ඒකට තමයි මඟ මඟ දැනගන්නා නෝනේ කියන මඟ අත්හැර අත්හැර ගමලවිතං නියම මාර්ගයට වැටෙන. අන්න ඒක තමයි මෙතෙන්දි වදාළේ හෝති කෝ ආහු තමයි. සංකිට්ඨං සමාධියති ඒකෝදි. අර පිළිච්ච සේරම උපක්කලයට අයින් වෙලා ගිහිල්ලා හිත හොඳට සමාධිමත් වෙන. ඒකෝදි වෙනවා. ඔහුටත් සස්ත මග්ගෝ සංජාය කලින් කියාපු හැටියටම මාර්ගයේ පහළ වෙනවා. ඔහු මේ මාර්ගයේ සේවනය කරනවා, භජනය කරනවා, ප්‍රගුණ කරනවා. එහෙම සේවනය කිරීමෙන් සංයෝජනයන් ප්‍රහීන වෙනවා අන්තේ ධර්මයන් නැත්තකම නැතිලා යනවා. මේ හතර වෙන්නේ මා. තෙන් තෙන් වාත්නේ අපට මේ සීමිත කාල සීමාවක් තමයි මේ ධර්ම දේශනාවට ලැබෙන්නේ. ඒ ධර්ම දේශනා කාලය දැන් අවසන් වෙගෙන යනවා. දැන් ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් නාන්සේලා උපාසක උපාසිකාමනුත් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ භාරගත් දායක දායිකාවන හැමදෙනාම සිතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා මේ උදාර කුසල බලයේ හේතු කොටගෙන හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන කර්ම සබාව පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ විවිධාකාර ධර්ම පූජා පැවැත්වීම් ආදී වශයෙන් සිද්ධ කරගත්ත උදාන කුසල ධර්මයන් අපි අනුමෝදන් කරවන්නට ඕන. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරිවේ හෝමාගම පින්ගත පාරේ අංක 432 කුමුදුනේතේ පදි. සිය කාලස් මහත්මයාත් මාතුපාල වික්‍රමාරච්චි මහත්මයා දෙපළ. ඒ දෙපළගේ බලාපොරොත්තු මේවයි. සිය චාලත් මහත්මයාගේ සිය මොහොත්යක් වහාම පියාට බබානෝන රන්වල මෑණියන් අතුරු ගුරුවර ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. මාතුපාල වික්‍රමාරච්චි මහත්මයාගේ එමණේරේ සික්කමයාත් ප්‍රියතමාට නයිනෝනා මාංගද මෑණයන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම සෙත්පතේන් වශයෙන් පෞද්ගා රූපවාහිනියේ නාලිකාව දරණාගම කුසල ධම්ම නාහිමි ප්‍රමා පුරාණ විහාරාධිපති මාධවවිත පඤ්ඤාදිත්‍ය නාහිමි තේරම විද්‍යාවකල සම්බෝධි යෝගාශ්‍රමයේ ස්වාමීන් වහන්සේලා මේ භාවනා යෝග පින්වතුන් කාර්ය මණ්ඩලය ඇතුළු හැමතත් මෙලොවතෙන් සෙත්පතිම නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කිරීම ඒ දෙපළගේ දෙපාර්ශ්වයේම දෙමාපියාගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා සිතේ හැම ආකාරයේ සින්න සුද්ධ කරගන්නාට උදාර කුසල ධර්මයන්නේ මේ චාර මහත්මියගේ මාතපාල වික්‍රමාරච්චි මහත්මාගේ පරලෝකපත්තේ දෙමාපියාගේ සියලු ඥාතිවරයාටත් සිදුවේවා. ඒ හැමදෙනාම සුවපත්ත්වා නිවන් සුවයෙන් සැනසීම ලබා මේ ධර්ම ශ්‍රවණය කළ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් උපාසක උපාසිකාවන්ටත් දායකත්වයේ දරූ සිය සායත් මහත්මිය මාර්ගපාල වික්‍රමරාජ්‍ය මහත්මයා ප්‍රදාන කොට ඇති ඒ හැමදෙනාටම මේ අප හැමදෙනාටම ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු ආසනා වේවා කියන පැතුම තබා. ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු සංඝ